හොඳයි දැන් එහෙනම් අපි ඉදිරියට යමු. එතකොට සන්දස්සේති කියලා කියන්නේ ලෝකේ පෙන්නනවා කියන එකයි. දැන් මම මේ පින්නතුන්ද බුද්ධානුමතයට අනුව ලෝකේ පෙන්නවා. මොකද්ද මේ ලෝකය කියන්නේ? හැම තප්පරයකම හැම මොහොතකම 11 ගින්නකින් දැවි දැවි තැවි තැවි පීඩාවට දුකට වේදනාවට කරදරයට පත්වී සිටින්නා වූ තැනක් පමණයි. පැහැදිලි නේද? දැන් මෙන්න මේක දකිනකොට කියන්නේ මේ ලෝකයේ පිළිබඳව යථාර්ථයේ දකිනකොට ඒ අය විසින් තීරණයක් ගන්නවා. සමාදපේසි කියලා කියන්නේ තීරණයක් ගන්නවවනවා. ගන්නවවනවා කියලා කියන්නේ මේ තීරණය ගන්න පුළුවන් විදියට දේශනා කරනවා කියන එකයි. දැන් මොකද්ද ඔය කට්ටිය ගන්න තීරණය? ලෝකයේ කියන එක අතහල යුතු දෙයක් නේද? ගත හැකි දෙයක්වත් නෙමෙයි ගත යුතු දෙයක්වත් නෙමෙයි මේක අතහල යුතු ධර්මතාවයක් පමණයි. ඔන්න මේ තීරණය තමයි නිස්සරණ අභ්‍යාසය කියලා කියන්නේ. නි සරණ සරණය කියන්නේ පාදය නි සරණ කියලා කියන්නේ නික්මීමේ පාදය. නික්මීමේ පාදය කොහෙන්ද නික්මෙන්නේ? ලෝකයෙන් නික්මෙන්නේ. නීසරණ කියන එකේ තව වචනයක් තියෙනවා නිර්වාණය කරා ගමන් කිරීමේ පාදේ කියලා ගන්න පුළුවන්. මේ නියන්න දෙපැත්තම ගන්න පුළුවන්. ඒක අර්ථයක් නික්මීමේ අර්ථය අනික පැමිණීමේ අර්ථය. නිර්වාණය කරා ගමන් කිරීමේ අර්ථය. ඒතර ලෝකයේ නික්මී නිර්වාණය කරා යාමේ අදහසින් පියවර තබනවා නම් ඒක තමයි නිස්සරණ අධ්‍යාසය කියන්නේ. දැන් මේ පියවර තබමින් නිස්සරණ අධ්‍යාසයෙන් ඉදිරියට යන්නා වූ මේ පිරිසට අර Taman ළඟට ආවා වූ පිරිස බුදු පියාණන් වහන්සේ ළඟට පිරිසක් ආවනේ මං කිව්වනේ අප පිරිස නේද බමුණෝ ආවා ආජීවකයෝ නිගන්ඨයෝ එතකොට පැවිද්දන් ආවා නොයෙක් තීර්ථ ඥාන ආවා ඈ ඔක්කොම ආවේ මිත්‍යා දෘෂ්ටි ඥාන මිත්‍යා දෘෂ්ටි ඥාන ආවේ බුදු පියාණන් වහන්සේ සන්දස්සේසි කියන න්‍යායට අනුව ලෝකේ පින්නවා මේ කට්ටිය කල්පනා කළා ඇත්ත නේ මේක ප්‍රතික්ෂේප කරන්න බෑ මේක ඇත්ත කියලා ඒකට මේක දැනුවත් වුණා. දැනුවත් වෙලා සමාදපේසි කියන தത്വයටපත් වුණා. තීරණයක් ගත්තා. තීරණයක් ගත්තේ ලෝකේ අතහල යුතුයි. මේක අතහැරලා දාලා යන්න ඕනේ. මෙන්න මේ තීරණය අරන් තමයි සන්දස්සේරි සමාදපේසි කියලා කියන්නේ. දැන් මේ තීරණය අරගෙන ලෝකයෙන් නික්මිලා ඉදිරියට ගමන් කරනවා. ගමන් කරන්නේ කොහොමද? තවත් පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ධර්මයේ ගැන සිතමින් විමසමින් ගමන් කරනවා. ආන්ගේ ගමන් කරන්නා වූ පිරිසට බුදු පියාණන් වහන්සේ ආයසරයක් පටිච්ච සමුප්පාද න්‍යායට අනුව තවත් ඵල දෙකක් පෙන්වනවා. දැන් ඉස්සල්ලාම පෙන්වන්නේ මේ ජීවිත පැවැත්ම කියන ඵලය. ජාති ඵලය. අපි මේ දිරන්නේ, මැරෙන්නේ, ශෝක වෙන්නේ, විලාප කියන්නේ, දුම්නසටපත් වෙන්නේ, වේදකටපත් වෙන්නේ මක් නිසාද? ජාතිය නිසා නේද? මේවා ඵල හේතුව ජාතිය. ඉපදුණු නිසා මේ ඔක්කොම තියෙන්නේ නේද? එතකොට ජාතියට ඉපදීමට හේතුව සසර ගමන, භවය. භවයට හේතුව උපාදානය, උපාදානයට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව අවිද්‍යාව. අන් අවිද්‍යාව කියන්නේ අනවබෝධය. අනවබෝධය නිසා තමයි මේ ඔක්කොම අසත් ධර්ම මාර්ග ඵල අපිට ලැබිලා තියෙන්නේ. මේවා අසද්ධර්ම මාර්ග ඵල. මේ තියෙන්නේ අසද්ධර්ම මාර්ගයේ ගිහිල්ලා ලබාගත්ත ඵලය. අසද්ධර්ම මාර්ගයේ මුල මොකද්ද? අවිද්‍යාව. ඊළඟට තණ්හාව. උපාදානය. භවය. ජාතියනේ තියෙන්නේ. අසද්ධර්ම මාර්ග ඵල. එතකොට මේ අපි ඔක්කොම මාර්ගඵලලා වෙන්නේ නේද? හුඟාට ඉන්න මාර්ගඵලලාභින් ඔය පේමන්ට් වල හිරගෙවල් වල එහෙම හරියට ඉන්නවා. මාර්ගඵලලාභී. අසත් ධර්ම මාර්ගඵලලාභී. ඉපදුනේ ඔක්කොම මොන මාර්ගඵලලාභී ඉන්න? අසත් ධර්ම මාර්ගඵලලාභී. අන්න එතන තමයි බුදුහාඳුරු පෙන්වන්නේ. ඉස්ලාම සත්‍යය දකින්නකොට සම්මාදිට්ඨිය ඇති කරගන්නකොට දකින්න කියලා තියෙන අසත් ධර්මය. සත් ධර්මෙ නෙමෙයි. තේරුණා නේද? අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. ඉස්සෙල්ලා අකුසලයයි අකුසල මූලයයි දකින්න කියලා තියෙන්නේ. ඊළඟට කුසලංච පජානාති කුසල මූලංච පජානාති. ඊළඟට තමයි කුසලේ හා කුසල මූලය දකින්න කියලා තියෙන්නේ. ඈ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියනවා සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා සරියුත්ථාඳුරන්ගෙන් වික්ෂුන් වහන්සේලා පිරිසක් ඇවිදින් අහනවා. කිත්තාවතානුකෝපන්තේ සම්මාදිට්ඨිය හොති. කොහ කොපමණකින් සම්මාදිට්ඨිය ඇතිවෙනවද කියලා. යතෝකෝ අරිය ශාවකෝ අකුසලං පජානාති අකුසල මූලං පජානාති කුසලං පජානාති කුසල මූලං පජානාති එත්තවතාකෝ වාසෝ සම්මාදිට්ඨිය හෝති එවත්නි මේ ආර්ය ශ්‍රාවකයා ඉස්සල්ලාම අකුසලේ හා අකුසල මූලයේ දකින්නවා ඊට පස්සේ කුසලේ හා කුසල මූලයේ දකින්නවා අන්න ඊට පස්සේ හල යුතු දේ තේරුම් ගන්නවලු කල යුතු දේ තේරුම් ගන්නවලු තේරුම් අරගෙන හල යුතු දේ අතහරිනවලු කල යුතු දේ කරනවලු මොනවද හල යුතු දේ හල යුතු දේ තමයි ලෝභ දෝෂ මෝහ. හේවත් ලෝකය. කල යුතු දේ තමයි ඒකේ අනිත් පැත්ත. අලෝභ අදෝස මෝහ. ගත යුතු දේ හල යුතු දේ. හල යුතු දේ ලෝකේ ගත යුතු දේ නිර්වාණය. අන්න ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බුදු පියාණන් වහන්සේ තරගක්කේ සන්දස්සේස කියන න්‍යායට අනුව ලෝකයේ යථාර්ථය පෙන්වනවා. ඊට පස්සේ මේගොල්ලෝ ඉදිරියට යන්න පටන් ගත්තා තීරණයක් ගත්තා. මොකද්ද තීරණය? ලෝකේ අතහල යුතුයි. නිර්වාණය කරා යා යුතුයි. නිස්සරණ අධ්‍යාසය කියන්නේ නෝකයි. එතකොට මේ ලෝකේ අතහරිමින් නිර්වාණය කරා ගමන් කරන මේ පිරිසට තවත් ඵල දෙකක් පෙන්වනවා. ඒ ඵල දෙක තමයි පරිහානිය සහ දියුණුව. මේකත් අපි අනුභව කරන ඵල. පරිහානිය කියන්නේ අපි අනුභව කරන ඵලයක්. දියුණුව කියන්නත් අපි අනුභව කරන ඵලයක්. පැහැදිලි නේද? පරිහානිය කියන එක අඳාඳා අනුභව කරනවා. දියුණුව කියන එක සිනාසිතේ අනුභව කරනවා. තේරුණේ? දැන් බලමු මොකද්ද මේ පරිහානියට දියුණුවට හේතුව මොකද්ද කියලා බලමු. පටිච්ච සමුප්පාදයට අනුව හේත හේතුවකින් තොරව කිසිවක් නෑ නේද? එහෙනම් හැම ඵලයකටම හේතුවක් තියෙන්න ඕනේ නේද? දැන් පරිහානියට හේතුව මොකක්ද කියලා අපි බලමු. මම කියන්නම් ඈ. ඔයගොල්ලෝ පිළිගන්නේ නැතුව අසා දරා ගන්නද සිතා විමසා බලන්න පරිහානියට හේතුව පාප කර්මයයි දියුණුවට හේතුව කුසල කර්මයයි පාප කර්මය නිසා පිරිහෙනවා කුසල කර්මය නිසා දියුණු වෙනවා පාප කර්මය කියන්නේ මොකක්ද ලෝභ දෝෂ මෝහ මෙන්න මේවෙන් ක්‍රියාත්මක වීම තමයි පාප කර්මය කියන්නේ කුසල කර්මය කියන්නේ ඒකේ අනිත් පැත්ත. අලෝභ, අදෝස, අමෝහ. කම්මං සත්‍යේ විභජති යදිදං හීනම් පනීතතා. මේ සත්වයා හීනට හීන වෙන්නේ ප්‍රනීත වෙන්නේ මොකෙන්ද? කර්මය. කර්මය. දෙවියන් වහන්සේ නෙමෙයි මේ සත්වයා මේ ප්‍රහීන කරලා මෙහින කරලා දාන්නේ. දිනු කරන්නේ දෙවියන් වහන්සේ නෙමෙයි මහා බ්‍රහ්මයා නෙමෙයි. කම්මං කම්මං කම්මං සත්‍යේ විභජති. සත්‍යය බෙදා හදා දක්වන්නේ කර්මයෙන්. කර්මය කියන්නේ මොකද්ද? කර්මය කියලා කියන්නේ ධර්මයාගේ ක්‍රියාකාරීත්වය. ධර්මයාගේ ක්‍රියාකාරීත්වය. ධර්මය කියන්නේ ඇත්ත. ධර්මය කියන්නේ ඇත්ත. මේ ඇත්ත කොටස් දෙකකට බෙදෙනවා. මිනිසාගේ පරිහානියට හේතු වන ඇත්ත, දියුණුවට හේතු වන ඇත්ත. පරිහානියට හේතු වන ඇත්ත අසත් ධර්මයයි. දියුණුවට හේතු වන ඇත්ත සත් ධර්මයයි. දැන් ওই සත් අසත් කියන එක අයින් කරන්න බලන්න. ඉතුරු වෙන්නේ මොකද ධර්මය නේද? එහෙනම් ධර්මයාගේ ක්‍රියාකාරීත්වය කර්මයයි. ධර්මයාගේ ක්‍රියාකාරීත්වය කර්මයයි. අසත් ධර්මයාගේ ක්‍රියාකාරීත්වය පාප කර්මයයි. සත් ධර්මයාගේ ක්‍රියාකාරීත්වය කුසල ධර්මයයි. අසත් ධර්මය නිසා පිරිහෙනවා සත් ධර්මය නිසා දියුණු වෙනවා. පැහැදිලිද? මේක ඇත්තක් ඇත්තක් කියන්නේ කොහමද? ਸਰව සාධාරණයි. ਸਰව දේරිකයි, ਸਰවකාලිකයි. ආනික ඇත්තක් කියලා කියන්නේ. ඒ වුණාට බෑ. තව ටිකක් පරීක්ෂා කරලා බලන්න ඕනේ. දැන් අපි ගමු අසත් ධර්මයේ ගැන ලෝභකම, දෝෂකම, මෝඩකම. ඒකේ අනිත් පැත්ත නිර්ලෝභීකම, නිර්දෝෂීකම, ප්‍රඥාව. දැන් මේක සංසන්දනය කරලා බලන්න ඕනේ. නිකන් කිව්වට බෑ. ලෝභකම මොකද්ද මේ ලෝභකම කියලා කියන්නේ? ලෝභ කර්මය. ගොඩ ගසා ගැනීමේ ආශාව. ලෝභකම කියලා කියන්නේ. මොකද්ද? ගොඩ ගසා ගැනීමේ ආශාව. ගොඩ ගසා ගැනීමේ ආශාව තියෙන පුද්ගලයෙක් ධනෙ හම්බ කරනවා. හම්බ කරනවා, හම්බ කරනවා, හම්බ කරනවා. එයාට දැන් කන්න පුළුවන්ද? ඇයි බැරි? ගොඩ ගහ ගන්න බෑ කෑවොත්. කෑවර ගොඩ ගහන්න බෑ. අඳින්න පුළුවන්ද? බෑ අඳින්න බෑ. ඇයි බැරි? ගොඩ ගහ ගන්න බෑ ඇන්දෝ. අමුදරුවන් සලකන්න පුළුවන්ද? දෙමව්පියන් සලකන්න පුළුවන්ද? පිනට ගාමට දෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මෙයා මොකද කරන්නේ? හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරනවා ගොඩ ගහනවා ගොඩ ගහනවා ගොඩ ගහනවා කන්නේත් නෑ අඳින්නෙත් නෑ නොකාම බැරිහන්ද ලෙව කන්නේ මොනවාරි කන්න එපාය. කන්නේ මොනවද? ලෙව. අඳින්නේ නැතුව හිටිය මිනිස්සු ගල් මුල් වලින් ගහන ආන්ද වැරහැලි ඇඳගෙන ඉන්නේ. දැන් මේ මිනිස්සයා වැරහැලි ඇඳගෙන ලෙව කකා ඉන්නවා. උගේ දරුවොත් ඒ වගේ, භාර්යාවත් ඒ වගේ, දෙමව්පියොත් ඒ වගේ. ගෑවිච්ච එකෙක්වත් සැපයක් සතුටක් දැනීමක් නමනවාද? නැහැ. සියලු දෙනාම වැරහැලි ඇඳගෙන ලෙව කකා ජීවත් වෙනවා. දැන් මොකද්ද දිනුව කියන්නේ බලන්න. විශාල ධනස්කන්ධයක් තියෙනවා. කෝටි ගණන් ගොඩ ගහලා තියෙනවා. දැන් මියා සතුටින් දෙන්නේ බයෙන් දෙන්නේ. බයෙන් ඉන්නේ. කොයි වෙලාවෙ දෙල්ල මිරිකලා අරගෙන ඉන්නන්නේ නේද? එයාට බුදියන්නේ පණවත් බේර ගන්න ඕනේ කියලා කානුවක බුදියා ගන්න ගිහින් මදුරුව තලතලා. ඇයි ඉතින් සල්ලි අරන් ගියත් පණවත් බේර ගන්න එපා නේද? කොන්න தත්ත්වය ලෝභකමක භයානකකම. ඒගොල්ලෝ හිතලා බලන්න. තේරුණා නේද? මේ දැන් මෙයා ගොඩ ගහලා ගොඩ ගහලා ගොඩ ගහලා ගොඩ ගහලා කවදා හරි මැරෙනවා. මැරෙන්නේ මොකක්ද කියලා බලාගන්නද? අර විශාල ධනස්කන්ධය දිහා බලාගෙන මැරෙන්නේ. මැරෙන්නේ සතුටින්ද? නෑ. පිනක් දාමක් කරගත්තේ නෑ, දරුවන්ට කන්න දුන්නේ නෑ, දෙමව්පියන්ට සැලකුවේ නෑ, ගොඩ ගහපු විතරයි කළේ. මැරෙන්නේ හපොයි. හපොයි කියාගෙන මැරෙන්නේ. යන්නේ කොහෙද? කොහේවත් යන්නේ නැහැ. එතනමයි. එතනමයි. ලෝක සංකලයේ අවුරුදු 50යි මැරිය ගිහිල්ලා අවුරුදු 50 කෝටියක් අපාය ආයුෂ වැඩි නේ. අවුරුදු 50 කෝටියක් උගුරක් නොතෙමේ සුර ගඟ වැටුණා. ලෝක සංකලයේ කොච්චරද අවුරුදු 50යි නේද? පෙරේතෙක් වෙලා අවුරුදු 50 කෝටියක්. මද ඔන්න தત્ත්වය මේ මිනිහා කෑවද ඇන්නද ඈ පිනක් දාමක් කරගත්තද අමුදල් වන්න සැලකුවද සතුටින් හිටියද බයෙන් ගෙහි ගෙහි ඉඳලා නොකානොබී මැරිලා ගියා කියලා කියන්න තියෙනවා ඊට පස්සේ අර ඉන්න දරුවන්ට තාත්තා කරේ ආදරයක් ගෞරවයක් නැහැ නේද ඒ අධ්‍යාපනයක් දීලත් නැහැ හරක් රැලක් වගේනේ දරුවා හදලා තියෙන්නේ උගන්වලා නෑනේ හරකුන්නන කණ්ඩවත් දීලා මුන්ට කණ්ඩ දීලත් නෑ කිසිම ආදරයක් ගෞරවයක් තියනවද තාත්තා කෙරේ නෑ නේද එහෙනම් මොකද කරන්නේ මේ දරුවා ටික තාත්තරත් බැලලා ඉඳකම් මේ පෙරේතය ඉන්නකනුම් පෙරේතකම් ගොලා අපිට කණ්ඩ දුන්නෙත් නෑ අඳින්න දුන්නෙත් නෑ කියලා අර ධනෙන් හතරෙන් තුනක් සුරාපානීයට දුරාචාරයට විනාශ කරනවා හතරෙන් තුනක් ඉතුරු හතරෙන් එකට මොකද දන්නවද කරන්නේ? අරෝට දුම්මල ගහන්න ඉතුරු කරලා තියෙනවා. මල පෙරේතයාට. තේරුණා නේද? මේ දෙකෙන් ਸਰව සාධාරණයි. ਸਰවපාලිකයි ਸਰවදේශිකයි. සියලු දෙනාම නෙමෙයි සියලු දෙනා තුළම ලෝභකම තියෙනවා කියලා නෙමෙයි සාමාන්‍ය සාමාන්‍ය ජනතාව අතර ඕක තමයි ස්වභාවය. ඒතර ලෝභකම් කළොත් නම් අර ටික තමයි තියෙන්නේ නේද? ලෝභකම් කළොත් නම් ආයේ ආවනාට කියලා වෙන හැන්දකින් බෙදන්නේ නැහැ. ලෝභියාට බෙදන්නේ වෙන හැන්දෙන්ම. ඒකට කණ්ඩක් නැහැ, අදින්නක් නැහැ. ਸਰව සාධාරණයි නේද? ලෝභකම් කිරීම නිසා ඇති වෙන ප්‍රතිඵල ਸਰව සාධාරණයි නේද? ਸਰව කාලිකයි නේද? ਸਰව දේශිකයි. ඒක ඇත්ත. දැන් ওই බලමු නිර්ලෝභී පුද්ගලයා උතනින් තියලා බලන්න ඕනේ. ලෝභී පුද්ගලයා ළඟම නිර්ලෝභී පුද්ගලයා තියන්න ඕනේ. නිර්ලෝභී පුද්ගලයා ධනෙ හම්බ කරනවා. කුමක් සඳහාද? තමා තව කෙනෙකුට බරක් වෙන්න දෙන්න බෑ. තමාගේ යාපනය ගමන් කරගන්න ඕනේ. තමන්ගේ අබදරුවන් පෝෂණය කරන්න ඕනේ. දෙමව්පියන්ට කණ්ඩායම් ඉන්න දෙන්න ඕනේ. ඈ එතකොට අසල්වාසීන්ට උදව් කරන්න ඕනේ. ඩම්පින් කරන්න ඕනේ. ඒ සඳහා එයා සල්ලි හම්බ කරනවා. හොඳට කන්න බොන්න ගෙයක් දොරක් කතා කරන දෙමව්පියන්ට සලකගෙන අමුදරුවන්ට සලකගෙන සතුටින් ජීවත් වෙන්න යහන්ට යම්ම කරන්නේ නේද? සතුටින් ජීවත් වෙන්න. ඉතින් එයා හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරනවා හොඳට කනවා හොඳට බොනවා. ඈ හොඳට කනවා කියන්නේ ශරීරෙට අගුණ දේවල් නැතුව හොඳ දේවල්. එළවලු පළතුරු වගේ දේවල් කනවා. ඔය කොළපාට දේවල් තියෙන්නේ. ඒ කොළපාට දේවල් මවලා තියෙන්නේ මිනිස්සුන්ව කන්න. තේරුණා නේද? කොළ පාට දේවල් දන්නවනේ මොනවද කියලා. සතුන්ෙන් කනවා නම් කන්න පුළුවන් පළඟැටියයි පලාපළඟයි මමනයි. ඕම් කරන්නේ කොළ පාට. ඈ ඉතින් මේ කොළ පාට දේවල් කියන්නේ පළතුරු, පළවැල, එළවලු ආගේ දේවල්. ඒතකොට බත් පොඩ්ඩක් වෙන්න හොඳට පළතුරු, ඒ පළවැල පළතුරු, එතකොට එළවලු ආගේ දේවල් හොඳට කනවා. සුප් වගේ දේවල් බොනවා. කිරි, සුප් මාමයි ආදී දේවල් නේද? රණවරා පොල්පගයිවත් හොඳයි. ඈ හොඳට බනවා කියන්නේ ඒකයි. හොඳට කනවා කියන්නේ ඒකයි. හොඳට ගියක් දුරක් හදාගෙන ඉන්නවා. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට ගියක් දුරක් හදාගෙන යාන වාහන අරගෙන දරුවටව ටිකක් එක්කන දරුවන්ට හොඳට උගන්වගෙන ඈ අමුදරුවන්ට සලකගෙන දෙමාපියන්ට සලකගෙන දම්පින් කරගෙන පන්සලට දන් දීගෙන ඈ බලන්න මෙච්චර ලස්සන ජීවිතයක්ද? එයා සල්ලි හම්බ කරන්නේ ඒ සඳහා. ලෝභකම් සඳහා කරන්න නෙමෙයි. දැන් මේ නිර්ලෝභී පුද්ගලයා හොඳට කාලා බීලා අමුදල්වන්ට සලකගෙන දෙමව්පියන්ට සලකගෙන ගුණධර්ම දිනු කරගෙන දන් දීගෙන ඈ අසල් වාසීන්ට උදව් කරගෙන ජීවත් වෙනවා. ගොඩ ගහගත්ත දෙයක් නැහැ. තියෙනවා නම් ලෙඩක් දුකක් හැදුනොත් ගන්න ඒකත් තැම්පත් කරන්නේ මොකටද? නොගන්නද ගන්නද? අන්න හරි. ලෙඩක් දුකක් හැදුනොත් තව කෙනෙකුට බරක් වෙන්න බෑ නෑ නේද? ලෙඩක් දුකක් හැදුනොත් ගන්න කීයක් හරි ඔහේ තැම්පත් කරලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හොඳට කාලා බීලා ඉතුරු වෙච්ච දෙයක් නෑ නේද? ඔව්. ඉතින් මෙන්න මෙයා හොඳින් ජීවත් වෙලා සතුටින් ජීවත් වෙලා සිනාසිතී මරණයටපත් වෙනවා. සිනාසිතී හොඳ දිහාක උපදී. අර දරතට ටිකක් ඒ තාත්තට ආශිර්වාද කර කර අර ධම් හම්බ කරපු ධනේ තවත් දියුණු පවුණු කරගෙන තාත්තා වගේම ජීවත් වෙයි. තාත්තා වගේම ජීවත් වෙනවා. පින්දාම් කරමින් අබදර්වන් ඔබට රකිමින් අම දිමාපියන් සැලකමින් නේද? මෙන්න බලන්න දෙකේ වෙනස. ලෝභකමයි නිර්ලෝභීකමයි. දැන් මේ වෙනස පේනවාද? පේනවද? එතකොට මේ ධර්මතාවයත් සාධාරණයි නේද? නිර්ලෝභීව ජීවත් වෙන පුද්ගලයා හැමදාම සතුටින් ඉන්න බව සාධාරණයි නේද? සර්ව සාධාරණයි. සර්වකාලිකයි. සර්වදේශිකයි. අන්න ඒකයි සත්‍යය කියලා කියන්නේ. දැන් මට කියන්න මොනවද කල යුත්තේ මොනවද හල යුත්තේ? ලෝභකම් හල යුතුයි, නිර්ලෝභීව ජීවත් වෙ යුතුයි. නේද? කැමති නම් ලෝභකම් කළා මට කමන්නේ ඕන එකක් ඔයගොල්ලෝ කරගන්න. මං ඉපා කියන්නේ කැමති එකක් කරගන්න එකයි කියන්නේ. ඔය තියෙන ලස්සනට. ඉතින් මේකට ආගම් ભેදයක් ඕනද? ಜಾති ભેදයක් ඕනද? කුලමල ભેදයක් ඕනද? ඔය නෑ. මොකවත් ඕනේ නෑ. ਸਰව සාධාරණයි නම් මොකටද ආගම් ભેද නේද? සියලුම ආගමිකයින්ට, සියලුම ජාතකයින්ට ඈ මේ ධර්මතාවය සාධාරණයි. ਸਰව සාධාරණයි කියන්නේ ඒකයි. ਸਰව දේශිකයි, හැම රටකටම මේ වළංගුයි. ਸਰව කාලිකයි, හැම කාලයකටම වළංගුයි. යමක් ਸਰව දේශික නම් ਸਰව කාලික නම් ਸਰව සාධාරණ නම් ඒක ඇත්තක්ද බරුවන්ට අන්න හරි මේ ඇත්ත දකිනවා ඊළඟට දෝෂකම ගැන පොඩ්ඩක් හිතලා බලන්න ද්වේෂය වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව ආදී වචන වලින් තියෙන්නේ තරහව දැන් Tamanda තරහව ඇති වෙන අවස්ථාවකදී මොකද වෙලා තියෙන්නේ කියලා හිතන්න බලන්න පොඩ්ඩක් ලේ ධාතුව රත් වෙනවා රත් වුණාව ලේ ධාතුව දූෂණය වෙනවා නරත් වෙනවා ඒ නරක වුණා වූ ලේ ධාතුව රත් වේ නහර දිග යනකොට නහර පුපුරලා මැරෙන්නත් පුළුවන්. මම දැකලා තියෙනවා සමහර ද්වේෂයෙන් නහර පුපුරලා මැරෙනවා. තේරුණා නේද? ඊළඟට මේ දූෂණය වෙච්ච ලේ ධාතුව හරියටගත වුණාන් පස්සේ ලිරෙක් වෙනවා. ඒ ලෙඩට මොනවද තියෙන්නේ? වැඩි කල් ආයුෂය නැහැ. වර්ණයක් ජනප්‍රියතාවයක් නැහැ, සැපයක් නැහැ, බලයක් නැහැ. බුද්ධිමත්භාවයක් නැහැ. මෙලොවම සම්පත් හෙවත් අය අප වෙනවා. සම්පත් වලට කියන්නේ අය කියලා. දැන් අය වැය ලේඛනයක් කරන් බලන්න අය වැය කියන එකේ තියෙන අය කියන්නේ ලැබීම නේද? සම්පත් පැත්ත නේද? අප කියන එකේ තේරුම පහ වෙනවා කියන එකයි. ඒකට සම්පත් පහ වෙනවා කියන්නේ අය අප වෙනවා අප අය වෙනවා අපාය වෙනවා. අපායට යන්නේ නැහැ. අපාය රින්ගනවා ඇතුළට. කොන්නෝක තමයි අපාය කියලා කියන්නේ. සම්පත් මොනවද අපිට තියෙන සම්පත්? ආයුෂය, වර්ණය, සැපේ, බලය, බුද්ධිමත් බව. මේවා තමයි සම්පත් කියලා කියන්නේ. මේවා සල්ලි දීලා ගන්න බෑ. බලහත්කාරයෙන් ගන්නත් බෑ. මේවා ගන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? නිර්ලෝභීව ජීවත් වීම, කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වීම. කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වෙනකොට මෛත්‍රිය ඇති වෙනකොට මොකද වෙන්නේ? අපේ සිත පිරිසිදු වෙනවා. සැනසීම, සතුට, සහනය ඒ සිත පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න මොකද වෙන්නේ? මෛත්‍රී ඇති වෙන්න ඇති වෙන්න ලේ ධාතුව පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු ලේ ධාතුව ශරීරගත වුණාන් පස්සේ ලෙඩෙක් නම් නිරෝගී වෙනවා. නිරෝගී පුද්ගලයාට මොකද වෙන්නේ? නිරෝගී බව වැඩි වෙනවා. නිරෝගී බව කියන්නේ පරම ලාභය. ආරෝග්‍ය පරමාලාභා නේද? ලෝකේ තියෙන ලොකුම ලාභය මොකද්ද? නිරෝගී බව. සල්ලි දීලා ගන්න පුළුවන්ද? බලාත්කාරයෙන් ගන්න පුළුවන්ද? බෑ. ඒ නිරෝගී බව ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි මෛත්‍රිය හා කරුණාව. මෛත්‍රිය කරුණාව ඇති වෙනකොටම දේ ධාතුව පිරිසිදු වෙලා නිරෝගී බව ලැබෙනවා. නිරෝගී පුද්ගලයාට මොනවද ලැබෙන්නේ? බොහෝ කල් ජීවත් වෙන්න පුළුවන් ජනප්‍රිය ජීවිතයක්, සැපවත් ජීවිතයක්, ශක්තිමත් ජීවිතයක්, බුද්ධිමත් ජීවිතයක්. මෙන්න සම්පත්. ආයුෂය, වර්ණය, සැපේ, බලය, බුද්ධිමත් බව. ලෙඩෙක් නම් රජෙක් වුණත් වැඩක් තියනවාද? නෑ නේද? ලෙඩ රජාට වඩා නිරෝගී හිඟන්නමක් නම් හොඳා. ලෙඩ රජකමට වඩා නිරෝගී හිඟනකම හොඳාමක් නම්. ටිකක් නැතුව ගහක් කර වතුර ටිකක් දීලා ඒක සනීපයි නේද? ආ මේක නෑ. ඒ නිරෝගී බව තුළින් තමයි බොහෝ කා ජීවත් වීමේ ශක්තිය. ආයු ශක්තිය. ඉතින් මේ ලෝකේ තියෙන සියලුම කල් සම්පත් දුන්නත් ආයු ශක්තිය වැඩි කරගන්න පුළුවන්ද? නමුත් නිරෝගී භාවය තුළින් පුළුවන්. නිරෝගී පුද්ගලයාට බොහෝකල් ජීවත් වීමේ ශක්තිය ලැබෙනවා. තේරුණේ? ජනප්‍රියතාවියත් ඒ වගේ. ලෙඩෙක් නම් ජනප්‍රිය පුද්ගලයෙක් නෙමෙයි, මැලෙවිච්ච පුද්ගලයෙක්. ඒතර නිරෝගී පුද්ගලයෙක් තමයි පිපිච්ච පුද්ගලයෙක් වෙන්නේ නේද? ජනප්‍රිය කියන්නේ ඒක නෑ, පිපුණ බව කියන එක නෑ. සැපේ තියෙන්නේ නිරෝගී භාවය තුළ. ලෙඩෙක් නම් සැපක් නෑ, කොච්චර මිල මුදල් තිබුණත්, දේපොළ තිබුණත්, රජමාලිගාවක හිටියත් ලෙඩෙක් නම් සැපක් තියනවා. නෑ. බලය කියන්නේ ශරීර ශක්තිය. නිරෝගී භාවය තුළින් තමයි ශරීර ශක්තිය ලැබෙන්නේ. බුද්ධිමත් භාවය කියන්නේ ධාරණ ශක්තිය. ඔය ආයුෂයේ වර්ණයේ තැටේ බලේ බුද්ධිමත් භාවය කියලා කියන්නේ ධාරණ ශක්තිය බුද්ධිමත් බව කියන්නේ. ඒ ධාරණ ශක්තිය ලැබෙන්නේ නිරෝගී භාවය තුළින්. නිරෝගී භාවය ලැබෙන්නේ කොහෙන්ද කියන්න බලන්න. කරුණාවෙන් මෛත්‍රියෙන්. ලෙඩ වෙන එක කොහෙන්ද කියන්න බලන්න. ද්වේෂයෙන්. ද්වේෂයෙන් බෙඩ බවටපත් වෙනවා. කරුණාවෙන් මෛත්‍රියෙන් නිරෝගී වෙනවා. ලෙඩාට තියෙන සියලුම සම්පත් පහ වෙලා යනවා. අය අප වෙලා යනවා අපාය වෙනවා. ද්වේෂයෙන් ද්වේෂයෙන් වැඩ කරන අය අපාය බවටපත් වෙනවා. ජීවිත පැවැත්ම අපාය බවටපත් වෙනවා. නිරෝගී භාවයේ කරුණා මෛත්‍රිය ඇති පුද්ගලයන් ඒ කරුණාවෙන් මෛත්‍රියෙන් නිරෝගී භාවයේ ලබාගෙන ආයුෂයේ වර්ණයේ සැපේ බලය ආදී සියලුම සම්පත් ලබනවා. ඔන්න අපාය ඔන්න උපාය. උපාය කියන්නේ අය අය ලං කර ගැනීම කියන එකයි. අය කියන්නේ සම්පත් උප කියන්නේ සමීප කරගන්නවා. අය කියන්නේ සම්පත් අප කියන්නේ පහ කරගන්නවා. ඔන්න සම්පත් පහ වෙන ක්‍රමය, ඔන්න සම්පත් නගා කරගන්න ක්‍රමය. දැන් ඉතින් ඔයගොල්ලෝ කැමති එකක් කරගන්න. මොකක් කරගත්තම මට කමන්නේ. මෙන්න බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්න ආකාරය සමාදපේසි කියලා කියන්නේ මේ සම්දස්සේසි කියන්නේ ඕක තමයි. සම්දස්සේසි මේ අපි අපිට ලැබෙන ඵල පෙන්න පෙන්නන්නේ මොනවද අපි ලබන ඵල මොකද්ද? දියුණුව හා පරිහානිය. ඒක පරිහානිය කොහෙන්ද එන්නේ? අසත් ධර්මයේ නිසා පිරිනවනවා. සත් ධර්මයේ නිසා දියුණු වෙනවා. මෝඩකම ගැන හිතන්න බලන්න. සුරාපානී, දුරාචාරය ආදී දේවල් නිසා කොච්චර මිනිස්සු පිරිනවද නේද? අද වැඩි හරියක් 75% ගෙඩුම් බවට පත් වෙලා ඉන්නේ සුරාපානී. ඔය මත්පැන්, එතකොට මත් කුඩු, මත් පෙති, දුම්පානය ආදී දේවල් ලෙඩ බවටපත් වෙලා ඉන්නවා. එතකොට මේ ලෙඩුන්ට බෙහෙත් දෙන්න කොච්චර ධනයක් වියදම් වෙනවද? කොච්චර ධනයක් මේ කට්ටිය විනාශ කරනවද? මම එක දවසක් කල්පුවා මිනිහෙක් ළඟ තිබිලා තියෙන්නේ රුපියල් 10යි තිබිලා තියෙන්නේ. මේකෙන් තේ බොන්නත් ඕන, සිගරට් බොන්නත් ඕන. රුපියල් 10යි. දැන් මොකද දන්නවද කලේ? ප්ලේන්ටි භාගයකුයි සිගරට් එකකුයි අරන් බීලා තියෙනවා. සිගරට් එකට සතහක් මේ රුපියල් 7ක්ද කොහෙද? ප්ලේන් ඩිපාසිට් රුපියල් 3යි. ඒතර සාපිපාසය නැති කර ගැනීම සඳහා රුපියල් 3යි. පෙනහැල්ල තම්බා ගන්න රුපියල් 7යි. රුපියල් 10 ඇදින්න තියෙන්නේ. ප්ලේන් ඩිපාසියයි සිගරට් එකයි. ඒ කාලේ රුපියල් රුපියල් 4 ගන්න. දැන් නම් රුපියල් 4 ගන්න බෑ සිගරට් එකක්. මේ ටිකක් පැරණි කතාවක් මම ඇත්ත කතාවක් කියන්නේ. ඒකද මේ ක්‍රේන්ටි භාගය දෙනවා. සිගරට් භාගයක් දෙන කාලයක් තිබුණා. එතකොට රුපියල් 7ට අද නම් ගන්න බෑ සිගරට් එක ගන්න. ඒ කාලේ පුළුවන් ගන්න. අපි පොඩි කාලේ. <laughs> අපි පොඩි කාලේ බීඩියක් සතයක් විතර. සතේට බීඩ දෙක දීලක් තියෙනවා. සිගරට් එකක් සත 8යි නම් සත සත රුපියල් නෙමෙයි නෑ ඒ කාලේ. සත 10යි සිගරට් එකක්. සතේ බීඩියක්. බර ගණන් වල 1900 බර ගණන් වල ඈ <laughs> දැන්ට අවුරුදු 50කට විතර ඉස්සර 50කටත් එහා සත ගණන් වලින් තියෙන්නේ. සිගරට් එකක් සත සත 8ක් 9ක් විතර. බීඩියක් නම් සතයයි. සතේ බීඩ දෙක දෙනක් තියෙනවා. මේ මං කතා කරේ ඊටත් මෙහා රුපියල් ගණන් වල. සිගරට් එකක් රුපියල් 7යි. ප්ලේන් විභාගයක් රුපියල් 3යි. දැන් රුපියල් 10යි වියදම් කළේ ඒ විදියට. සාපිපාසාදී දුක් නැති කරගන්න රුපියල් 3යි. පෙනහන්න තම්බා ගන්න මේ මිනිහා රුපියල් 7ක් වියදම් කරලා දෙනවා. ඔන්න මෝඩකමක මහත. පැහැදිලි නේද? ඉතින් ලෝභකම, දෝෂකම, මෝඩකම නිසා මිනිහා පිරියනවා. ලෝභකම, දෝෂකම, මෝඩකම කියන්නේ අසත් ධර්මය. ඊළඟට ප්‍රඥාව දිහා බලන්න ප්‍රඥාවන්තයා ගැන හිතන්න බලන්න. ප්‍රඥාවන්තයා ලෝභකම් කරන්නේත් නැහැ, මෝඩකම් කරන්නේත් නැහැ, දෝෂකම් කරන්නේත් නැහැ. එයා නිර්ලෝභීව කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව ප්‍රඥාවෙන් ජීවත් වෙනවා. ඒ තුළින් මේ පුද්ගලයා දියුණුවට ලැබෙටපත් වෙනවා. මෙන්න මේක තමයි සන්දස්සේසි කියලා කියන්නේ. සන්දස්සේසි. මේක පෙන්වයන් පස්සේ අරගොල්ල සමාදන් වෙනවා. මොනවද සමාදන් වෙන්නේ? තීරණයක් ගන්නවා. මොකද්ද ගන්න තීරණය? එහෙමනම් සියලු පව් හල යුතුයි, කුසල් කළ යුතුයි. ලෝභකම් අතහල යුතුයි. ලෝභකම අතහල යුතුයි. නිර්ලෝභීව ජීවත් විය යුතුයි. දෝෂකම් අතහල යුතුයි. මෛත්‍රී සම්පන්නව ජීවත් විය යුතුයි. මෝඩකම් අතහල යුතුයි. ප්‍රඥාවන්තව ජීවත් විය යුතුයි. මෙන්න සීලය. ඔය සීලය එන්නේ කොහෙන්ද? දර්ශනයත් තුළින්මයි. සන්දස්සේසි සමාදපේසි දර්ශනයත් තුළින් තීරණයක් ගත්තා. මේ තීරණය ගත්තේ තමා විසින්ම නේද? කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? අනවබෝධයෙන්ද අවබෝධයෙන්ද? අවබෝධයෙන් පැහැදිලිව පෙන්නවා අසත් ධර්මයේ නිසා පරිහානියටපත් වෙනවා. සත් ධර්මයේ නිසා දියුණු වෙනවා. ලෝභකම, දෝෂකම, මෝඩකම නිසා පිරිනවනවා. කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව නිසා දියුණු වෙනවා. මේක දකින්න පුළුවන් නේද? මේක ਸਰව සාධාරණද? ਸਰව කාලිකද? ਸਰව දේශිකද? එහෙනම් ඇත්තක් නේද? බොරුවක් නෙමෙයි නේද? අන්න ඒ ඇත්ත දකිනවා. සන්දස්සේස කියන්නේ ඔන්න ඕකයි. සන්දස්සේස. ආයේ මොකවත් නැහැ. ඉතින් කට කට උත්තරන්නේ නැහැ මේක පෙන්වුවාට පස්සේ. වද කරන්න දෙයක් නැහැ. ඇත්ත දකින්න පුළුවන් නෑ නේද? ඊට පස්සේ මේගොල්ලෝ සමාදපේසේ කියන தത്വයටපත් වෙනවා කියන්නේ එහෙනම් ඒගොල්ලෝ තීරණය කරනවා එhmenan අපි ලෝභකම් අතාරින්න ඕනේ. නිර්ලෝභීව ජීවත් වෙන්න ඕනේ. වෛරය, ක්‍රෝධය, තරහව අතහැරලා දාන්න ඕනේ. කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වෙන්න ඕනේ. මෝඩකම් අතාරින්න ඕනේ ප්‍රඥාවෙන් ජීවත් වෙන්න ඕනේ. පඤ්ඤා ජීවෙන් ජීවිතම අවසෙට්ටා. ශ්‍රේෂ්ඨම ජීවිතය තමයි ප්‍රඥාවන්ත ජීවිතය. ඉතින් මේ කට්ටිය මේ තීරණය ගත්තාන් පස්සේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් උදා වෙනවා ඒ කට්ටියට. ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඇති වෙනවා. දැන පැහැදීම ඇති වෙනවා. ලෝකයේ යථාර්ථය දැනගෙන නිර්වාණයට පහදිනවා. ඒ කට්ටියට ඒක වෙන්නේ මොකද්ද? ආර්ය පුද්ගලයන් බවට පත් වෙනවා. මේගොල්ල පාප කර්මයන් අතහැරලා කුසල් දහම් වඩ아가න ඉදිරියට යන්න පටන් ගන්නවා. තේරුණා නේද? අසත් ධර්මයෙන් ඉවත් වෙලා සත් ධර්මයේ කරා යන්න පටන් ගන්නවා. ඒතකොට මොකද වෙන්න ඕනේ? එන්න එන්න නරක වේද එන්න එන්න හොඳ වේද? එන්න එන්න හොඳ වෙනව නේද? ඒකට මේ කට්ටියකින් ඇහුවොත් එන්න එන්න කොහොමද කියලා දැන් සැපසනීප කොහොමද කියලා ඇහුවොත් මක් කියයිද? එන්න එන්න හොඳයි කියන්න පුළුවන් නේද? බොරුවක් නෙමෙයි නේද? මෙන්න මේක තමයි ඇත්ත කියලා කියන්නේ. ඉතින් මේගොල්ල සතුටින් සමගියෙන් සහනයෙන් ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඇති කරගෙන ඉදිරියට ගමන් කරනවා. සමාදපේසි සමුත්තේජේසි කියලා කියන්නේ මොකද? ඒ විදිහට අසත් ධර්මයේ අතහැරලා සත් ධර්ම ගරුකව පාප කර්මයන්ගෙන් ඉවත් වෙලා කුසල් නාම වඩාගෙන ඉදිරියට යනකොට එන්න එන්න හොඳ වෙනවා නම් ආයේ මේ ගමන ආපහු හරවන්න ආපහු නවත්තන්න කාටවත් පුළුවන්ද? සමුත්තේජේසි කියන්නේ ඔන්න ඕක. උත්තේජනයටපත් වෙනවා. ආයේ කාටවත් ආපහු එම හරවන්න බෑ ගමන. උත්තේජනයටපත් වෙනවා. ඊළඟට සමා මේ සම්පහන්සේති සම්පවාරේති කියලා තියෙනවා සම්පහන්සේති කියලා තියෙනවා උතන සම්පහන්සේති කියන්නේ සිත පිරිසිදු වෙනවා. සබ්බපාපස්ස අකරණම් වෙනවා කුසලස්ස උපසම්පදා වෙනවා සකිත්ත පරියෝ දපනේ බවටපත් වෙනවා මෙන්න බුද්ධ ශාසනය. සිත පිරිසිදු වෙනවා. මෙන්න අනුශාසනීය ප්‍රතිහාරය. සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහන්සේසි සන්දස්සේසි කියන්නේ ලෝකේ පෙන්නනවා සමාදපේසි කියන්නේ ලෝකේ දැක්කා වූ මේ බුද්ධිමත් ජනතාව සමාදන් වෙනවා තීරණයක් ගන්නවා ඒ තීරණයට අරගෙන පාප කර්මයන්ගෙන් ඉවත් වෙලා කුසල් දහම් වඩ아가න ඉදිරියට යනවා යන්න යන්න උත්තේජනයටපත් වෙනවා සමුත්තේජේසි කියන්නේ ඒකයි දැන් මේ ගමන නවත්තන්න කාටවත් පුළුවන්ද කාටවත් බෑ ඔබ නවත්තන්න ඉදිරියටම යනවා. යන්න යන්න මොකද වෙන්න ඕනේ? සිත පිරිසිදු වෙනවා. අපේ සිත වැහිලා තියෙන්නේ මොකෙන්ද? ලෝභ, දෝෂ, මෝහ, පාප කර්මයන්ගෙන්. පාප කර්මයන් අතහැරලා කුසල් දහම් වඩ아가න ඉදිරියට යනකොට සිත පිරිසිදු වෙනවා. ඔන්න බුද්ධ ශාසනය. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සකිත්ත පරියෝ දපනං හේතම් බුද්ධානුශාසනා. ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනය. අරහබෝ නික්මයෝ බුදු සසුනේහිම යෙතියෝ මරසෙන් ජය ගනිව් අදම් අතහැර සදම් වඩවෝ මීට වඩා ඉතින් අතට අරන් පෙන්වන්න මම දන්නේ නැහැ. ධර්මයේ අතට අරන් පෙන්වන්න පුළුවන් නේද? ඒව බලව. ඒව බලව. දකින්න පුළුවන් නේද? ආන් ඒකයි. එව බලව කියලා පෙන්විය හැකිය තබලා ඈ අන්න බුද්ධ ධර්මයේ තියෙන ගුණ. ඒව බලව කියා පෙන්වන්න පුළුවන්. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් ඉතින් අය හොල්ලන්න හම්බ වෙන්නේ කාටවත්. මේගොල්ලෝ ඊටාම් සන්තෝෂයටපත් වෙනවා. සන්තෝෂයටපත් වෙලා මේ කට්ටිය යනවා. මේ කට්ටිය ආයෙ මොනවටද? බුදුහාමුදුරන්ට නිඳා කරලා අපහාස කරලා බුදුහාමුදුරුව නැති බංගස්ථාන කරලා දාන්නම් කියලා හිතාගෙන තමයි ආවේ. මෙන්න මේ අනුශාසනීය ප්‍රතිහාරී පෑවට පස්සේ මේ කට්ටිය විශාල පැහැදීමක් ඇති වුණා. අත්දැකීමෙන්ම අවබෝධයෙන්ම සියලු පාපයන් අතහැරලා කුසල් දහම් කරමින් ඉදිරියට යන්න පටන් ගත්තා. එන්න එන්න හොඳ ජීවිතයක් උදා වුණා. දැන් ආපහු ගියේ කොහමද? අභික්ඛන්තම් භෝගෝතම අභික්ඛන්තම් භෝගෝතම සේිතාවි භෝගෝතම නික්කුජිතං වා උක්කුජ්ජේ පටිච්චන්නං වා යෝරේය මූලස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වා තේරපද්‍යෝතං ධාරේය චක්කමන්තෝ රූපානි දක්ඛින්තේති ඒව මේවං ගෝතා ගෝතමේන අනේක පරියායන ධම්මෝපකාශිතෝ ඒසාම් භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච වික්ඛු සංඝං ච උපාසකම්මං භවං ගෝතමෝ ධාරේතු වජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං කියලා යන්න ගියා තේරුණා නේද? තේරුනේ නැහැ හඳුරන්නේ. තේරුම කියලා දුන්නොත් හොඳයි. <laughs> අවික්කන්තං භෝගවතම කියන්නේ පින්වත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාව නම් හරිම ලස්සනයි. හරිම පැහැදිලි. පැහැදිලි නේද? අතට අරන් පෙන්නවා නේද? හරිම ලස්සනයි නේද? මේ බුද්ධ පුත්‍රයෙක් ඇවිදින්නේ නේද? බුදුහාඳුරුව මෙතෙන්ද වැඩියොත් එහෙම බුදුහාඳුරුව මෙතෙන්ද වැඩලා මේ දේශනාව කළොත් කොහොම හිටියේද? මෙතන 100කම රහත් වෙලා නැගිටි. තේරුණානේ මේ බුද්ධ පුත්‍රයෙක් ඇවිදින්නනේ. ඒත් ලස්සනයි නේද? පැහැදිලි නේද? ආන් ඒක අධික්කන්තං කියලා කියන්නේ. හරිම ලස්සනයි. හරිම පැහැදිලි. හ්ම් සත්‍ය දැක්ක නේද? සත්‍යයේ ලක්ෂණක් දැක්ක නේද? ඇත්තක් දැක්ක නේද? ආන් ඒකයි. මානිමත් අභික්කන්තං කියලා වචනයක් ඔතන තියෙනවා මානිමත් අභික්කම කියලා ඒකේ තේරුම. නොනවති ඉදිරියට යනවා කියන එකයි. පින්වත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේගේ මේ දේශනාව ඇහුවේ බුද්ධිමත් යම්කිසි පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා කොච්චර නරකමිනියෙක් වුණත් ඒ පුද්ගලයාට පුනරුත්ථාපනය වෙන්න පුළුවන්. අභික්කන්තං කියන කියන්නේ ඒකයි. ඉදිරියටම යන්න පුළුවන්. මේ දේශනාව ඇහුවේ මිනි මරුවෙක් නම් මංකොල්ලකාරයෙක් නම් හොරෙක් නම් ඈ ඒ මහා මංකොල්ලකාරයෙකුට හොරෙකුට ඕනම නරක විනියෙකුට මේ දේශනාවටම හැදෙන්න බැයිද? පුනරුත්ථාපනය වෙන්න බැයිද? ආ මේකයි කියන්නේ. ඔයගොල්ලෝ අඟුලිමාල තරම් මිනිවල්ලා නෑ නේද? නැල්ලෝ. අනේ පින්නතුනි අපි මේ කුරා කුරුමියෙක්වත් මරන්නේ නැති අපිට ඈ අර අඟුලිමාලට පුළුවන් වුණා නම් මිනි 10 ගණන් නම් මරලා ඇවිදින්න. දිවි මිනිසුන්ගෙන් වැඳුම් පිටුම් ලබා ගන්න පුළුවන් සිල්වතෙක් වෙන්න පුළුවන් වුණා නම් ඔය ආයත බැයිද පින්නතුනි මට බැයිද කුරා ගෝඹියෙක්වත් මරන්නේ නැහනේ අපි නේද ඇයි අපිට බැරි පුළුවන් නේද දැන් එන්න ඉදිරියට යන්න අනේ ඉතින් අපි පව කරලා තියෙනවා නේ ආමුදුරනේ ඒවට යථාකාරයේදී කතා කරලා ඉවර වෙන්න එපා කරලා තියෙන ඒවට බුදුහාරන්ට කතා කළේ රහතුන්ට කතා කළේ නේද ඔහේ කරලා තිබුණාට කමන්නේ මොනවා කරලා තිබුණාක් කමන්නේ මේ තීරණය ගන්න පුළුවන් නම් එයා අති පරිසුද්ධ සිල්වතේ අද උඟක් වෙලා තියෙන්නේ මොකද අනේ අපි පව් කරලා තියෙනවානේ ආගුරුනේ ඒත් ඒක ඔය ඉතින් ඒකටම ගෑ කරන්නේ ඒවට යථාකාරයේදී කතා කරයි ඈ අද උඟක් වෙලා තියෙන්නේ ඒකයි පව් කරලා තියෙනවා නම් හොඳ මිනිස්සු වෙන්න බෑ කියන මතේ ඉන්නේ ඔන්න ඔතනින් තමයි අපිට මේ ඉදිරියට යන්න බැරි වෙලා තියෙන්නේ. දැන් අපේ પરම්පරාවේ අපේ හාමුදුරුවනේ අවුරුදු 50කට ඉස්සෙල්ලා අපේ પરම්පරාවේ එකෙක් මිනිහෙක් මරලා තියෙනවා. අපේ પરම්පරාවේ එකෙක් මිනිහෙක් මරලා එක මිනිහෙක්. දැන් අපේ પરම්පරාවට දාලා තියෙන්නේ මිනිමරු પરම්පරාව කියලා. නම දාලා තියෙන්නේ. දැන් අපේ પરම්පරාවේ ඒකටවත් බෑ හොඳ මිනිහෙක් වෙන්න. ඒ මිනිමරු પરම්පරාවේ ඕන්නේ. උන්ට මාන වෙන්නත් බෑ, දෙන්නකින්වත් බෑ මොකවත් බෑ. මිනිමරු પરම්පරාවේ කියන්නේ. ඒ වුණාට අඟුලිමාල කියන මංකොල්ලකාර හොරාට පුළුවන්ද පොතේ තියෙන මහා චෝරෝ කියලා මං කියනවා නෙමෙයි. පොත අරන් බලන්නකො මහා චෝරෝ කියලා තියෙන අඟුලිමාලට. මිනිහ දහස් ගණනක් නෙමෙයි ලක්ෂ ගණනක් මරලා ඇති නේද? එයාට පුළුවන්කම තියෙනවා. එක ෂණයකින් සියලු දේ මිනිසුන්ගෙන් වැරුම් පිදුම් ලබා ගන්න පුළුවන් සිල්වතෙක් බවට පත් වෙන්න අඟුලිමාලට පුළුවන්. අපෙන් අපේ પરම්පරාවේ එකෙක් මිනිහෙක් මරලා තිනවනම් પરම්පරාවම ඉවරයි. ওই தත්ත්වය දෙන්නේ අපේ ලංකාවේ තේරුණා නේද? අපේ තාත්තා නරක වැඩ කරන්න තියනවා නම් මට මහාන වෙන්න බෑ. අපේ තාත්තා කසු කසිප්පු බීලා තියනවා නම් මට මහාන වෙන්න බෑ. ඔය තත්තු වෙන්නේ. තාත්තා නෙමෙයි. හොඳයි මම කසිප්පු බීලා කියමු ගිහි කාලේ. මම අරක්කු බීවා කියන්නකෝ. අඟුලිමාන තරම් සම්පතිය මාත්‍ය තරම් බීලා නෑ නේ මම. සම්පතිය මාත්‍ය තරම් නම් බීලා නෑ. සම්පතිය මාත්‍යට පුළුවන් වුණා වචන දෙකක් කලා රහත් වෙන්න. මට තමයි බැරි. ඕන්න ඒ තත්ත්වේ ඉන්නේ. ඉතින් මෙතෙන් දැවෙනු කල්පනා කරන්නේ ආ නන්දසිරි හැමතුරුද අපි දන්නවා. එයාගේ හැටි. ඒගොල්ලෝ දන්නේ නැහැ මෙයාගේ හැටි. මට කියන්න තියෙන එච්චරයි. මෙතෙන්ද එනවා සමහරු. ඔය වචන කියාගෙන අහා ඔයාද ඔය අපි දන්නවා අපි දන්නවා ඔයාගේ හැටි. අඟුලිමාල සම්පතිය මාත්‍ය හැටි දන්නේ නැද්ද දන්නේ නැහැ. ඔන්න ඕකයි මම මම උණු දහන් තරම් කිව්වේ මම ඕකයි. කිසිම මිනිහෙකුට පින්වතුනි පුනරුත්ථාපනය කරන්න බැරි තත්වයකට කිසිම මිනිහෙක්පත් වෙලා නැහැ. ඕනෙම නරක මිනිහ පුනරුත්ථාපනය කරන්න පුළුවන්. ඕනෙම හොරෙකුට මංගොල්ලකාරයෙකුට සිල්වතෙක් වෙන්න පුළුවන් නේද? ආන් ඒක තමයි අභික්කන්තම් භෝගෝතම කියලා කිව්වේ. ඉදිරියටම යනවා බා පින්වත් මේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ මේ දේශනාව වැඩි හොරෙක් නම් මංගොල්ලකාරයෙක් නම් ඒ වරුන්ට මංකොල්ලකාරයෙන්ටත් ඉදිරියට යන්න පුළුවන් බුදුහාමුදුරනේ. ආමීකයි. මම නම් හරි අගය කරන්නේ ඔන්න ඔතනයි. අගය කරන්නේ ඔන්න ඔතනයි. දැන් අද වෙලා තියෙන්නේ මොකක් හරි නරක වැඩක් කළොත් සදාකාලික අපාය. මම එක දවසක් ගියා බණක් අහන්න යම් ස්ථානයකට. බණ 400ක් විතර හිටියා එතන සෙනඟ. සෑ එකමාරක් බණ කිව්වා. කියලා ඉවර වෙලා අහන් මේ කිව්වා පස්පව් වලින් එකක්වත් නොකරලා තියෙන කෙනෙක් නම් කෙනෙක් ඉන්නවා නම් වේදුවකටවත් බොරුවක් එහෙම කියලා නැති කෝමියෙක්වත් මරණ නැති පස්පව් වලින් එකක්වත් කඩලා නැති අය ඉන්නවා නම් අත උස්සන්න කිව්වා පස්පව් වලින් එකක්වත් කඩලා නැති අය ඉන්නවා නම් අත උස්සන්න කිව්වා මෙතන හිටියා වයසක උපාසකම්මලා හත් දෙනෙක් විතර අර රහත් වෙච්ච උපාසකම්ලා ඉන්නේ. අනේ අපි නම් කවදාවත් පව් කරන්නේත් නෑ, කරලත් නෑ කියන අය මෝඩ උපාසකම්ලා ඉන්නේ. ඒ උපාසකම්ලා හත් දෙනෙකුයි පුංචි ළමයි තුන් දෙනෙකුයි අතේ ඉස්සුවා. අර මෝඩ උපාසකම්ලා හත් දෙනෙකුයි පව් කියන දේ තේරුම් ගන්නවත් බැරි ඉන්නේ මෝඩ උපාසකම්ලා. මගේ හැට දැක්ක ගමන් මේ කියන්නේ. මේ ළඟ හලපාලා. පුංචි ළමයි තුන් දෙනෙකුයි අතේ ඉස්සුවා. ඒ පාරමියා කියනවා මේ දහ දෙනා හැර මෙතන ඉන්න ඔක්කොම අපාය කිව්වා. ඒ දහ දෙනා හැර එතන ඉන්න ඔක්කොම අපායට. දැන් එතකොට ඉස්සල්ලාම අපාය යන්නේ අර කිව්ව එක නේද? ඒකම යන්නම තියන්නේ අපාය මිනිස්සු බය ගන්නවා. බොරු කියන. මේ දහ දෙනා හැර මෙතන ඉන්න ඔක්කොම අපාය වේවා. දැන් ඉතින් මේගොල්ලන්ට දැන් නායෙන් උඩට ගලලා ඉවරයි නේද? කෝපියක් මරලා තියෙනවා නම් ඒක දැන් අපායට රෙජිස්ටර් කරලා ඉවරයි නේද? දැන් මේ මිනිස්සුන්ට හොඳ වැඩ කරලා වැඩක් තියනවාද? ඒ අපාය රෙජිස්ටර් කරලා ඉවරයිනේ. ඕක අහනකොට මගේ මගේ මයිල් කෙලින් වුණා පින්නතුනේ බුදු අම්මේ මාත් දැන් ඉවරයි නේද කියලා. ඒ මාත් ඉතින් එතනනේ. <laughs> ඈ? ඔන්නෝකයි තත්ත්වේ. ඉතින් මම ඒ වෙලාවේ පන්සලට දෙන්න ගත්ත ටෙලිෆෝන් එක දුන්න කෝල් එක මම ඇහුවා මේ මේ දේශකයෝ ඉන්නේ මිනිස්සු අපාය දාන්නද අපායෙන් ගොඩ දාන්නද කිව්වා. ඒක බුදුහාන්ඩක් කරන්න බෑ කිව්වා. මම කිව්වා මෙහෙම. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ. නිරයන්වා තිගච්ඡාන යෝනින්වා පිට්ටි විසයන්වා උපපජ්ජිස්සති නේතන්තානං විජ්ජති. මේ මිනිස්සුන්ට ධර්මයේ පිළිබඳව පැහැදීම ඇති කරලා දුන්නොත් බුදුහා බුද්ධාන මතයට අනුව ඒ කට්ටියට කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ කියලා නේද? ධම්මේ අවික්කප්පසනදී ඇති කරලා දුන්නොත් ලෝකේ යථාර්ථයේ කියා දීලා නිර්වාණයට පැහැදීම ඇති කරලා දුන්නොත් ඒ කට්ටිය අපාය යනවාද කියලා ඇහුවා. ඒ පාර කියනවා මම කරන්නේත් ඒක තමයි කිව්වා. ආන්ක බොරු කියන්න එපා කියලා ටෙලිෆෝන් එක පැත්තකට දාලා නිකන් හිටියා. ඒ බොරු නෑ කියන්නේ. ඔන්නෝකයි. කෙලින්ම නිකණ්ඨනාථ දර්ශනය තියෙන්නේ. නිකණ්ඨනාථ පුත්තකේ දර්ශනය තියෙන්නේ. නිකණ්ඨනාථ පුත්තකේ දර්ශනය තියෙන්නේ තෝක තමයි. පස්පව් වලින් එකක් හරි කැඩුවා නම් ඒක අපායම තමයි. ඒකට ගොඩේමක් නැහැ. බුදුහාමුදුරුවෝ එහෙම නෙමෙයි පින්නතනේ. ඕනෑම නරකමිනියෙකුට බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව පුනරුත්ථාපනය වෙන්න පුළුවන්. අන්න ඒකයි බුදුහාමුදුරන්ගේ දර්ශනයේ තියෙන වටිනාකම. අභික්කන්තං කියන්නේ ඔන්න ඕකයි. දැන් පස්පව් වලින් එකක්වත් අරලා තියෙනවා නම් අපාය යනවා කිව්වොත් එහෙම. එහෙනම් ඉතින් අපි ඔක්කොම අපායේ තමයි. <laughs> එහෙම අවශ්‍ය නෑ පින්නතුනේ. මේ දර්ශනය ඇති කරගත්තා නම් කොහොමද අපාය යන්නේ? එහෙනම් ඉතින් අපි ඔක්කොම අපායේ තමයි ඉතින්. මෙතන ඉන්න කට්ටිය පුළුවන් නම් අත උස්සන්න අවංකව. කවදාවත් පස්පව් වල එකක්වත් කඩ කරලා නෑ කියන කට්ටිය ඉන්නවා නම් මටවත් උස්සන්න බෑ. මං අවංකව කියන්නේ. උපන් තේයකට පස්පහ වලින් එකක්වත් කඩලා නැහැ. මම 100ටම පස්පහ වලින් අයින් වෙලා ඉන්නේ කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අත උස්සන්ද මම සතුටටපත් වෙනවා නේ මට නම් අත උස්සන්න බෑ. මං අවංකව කතා කරන කෙනෙක් මට අත උස්සන්න බෑ. මං විහිළුවට හරි බොරු කියලා ඇති. තේරුණා නේද? හිතලා බලන්න. හිතාගෙන නම් ඉන්නවනේ මම නම් කුරා කෝමියෙක්වත් මරලා නැහැ නේ. මම කිසිම පවක් කරලත් නෑ කරන්නෙත් නෑ. එහෙනම් එයා සබ්බ පාප පහිනස්ස වෙලා ඉවරයි. සබ්බ පාප පහිනස්ස කියන්නේ කාටද? රහතන් වහන්සේට. සබ්බ පාප පහින කියලා කියන්නේ. ඉතින් මේවා තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න නැතුව අපිට ඉදිරියට යන්න බෑ. මම මේ පව කරන්න කියනවා නෙමෙයි, පව කරන්න උගන්වනවා නෙමෙයි. ඔය සාමාන්‍ය පවක් කරලා නෙමෙයි, ලොකු පවක් කරලා තිබුණත් අපි එතන මේ හිත ඒ ගැනම හිත හිතා පැවිතරි දුක් විඳින්න එක නෙමෙයි අපිට පුනරුත්ථාපනය වෙන්න පුළුවන්. ඒක තමයි බුදුහාමුදුරන්ගේ දර්ශනයේ තියෙන වටිනාකම. අභික්ඛන්තම් භෝ ගෞතම කියන්නේ ඒකයි. පින්වත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේගේ මේ දේශනාවට අනුව ඕනෑම නරක මිනිහෙකුට හැදෙන්න පුළුවන්. පුළුවන් නේද? අම්මුලි මාල වැනි මහා පල්වරුන්ටත් පුළුවන්කම දෙනුනම් රහත් ඵලයටපත් වෙන්න සංගති අමාත්‍ය වාගේ සුරාපානයෙන් දුරාචාරයෙන් වල්මත් වුණා වූ මිනිසුන්ට සුරාව බඩේ තියාගෙන රහත් වෙන්න පුළුවන් වුණා නම් අපිට බෑ. සංගති අමාත්‍ය රහත් වෙනකොට බඩේ සුරා සුරා බඩේ සංගති අමාත්‍ය රහත් වෙනකොට නේද? දවස් 7ක් තිස්සේ සුරාවෙන් නුරාවෙන් වල්මත් වල්මත් වෙලා හිටිය කෙනෙක් හැන්දෑවේ ඇවිදින්න හොඳටම ගීමක් කමින් තමයි හරියත් ඵලයටපත් උනේ. ඉතින් මම කියන හදලා කියන දේවල් නේ බලන්න පොතේ ගිහිල්ලා. නැද්ද කියලා. කෂණයකින් පුළුවන්. තේරුණානේ. ඉතින් ආන් මේක නිසා පින්නතුනේ අභික්කන්තම් භෝගවතම අභික්කන්තම් භෝගවතම කියන දෙකේ තේරුම ඒකයි. හරිම ලස්සනයි කියන එකයි මුලින් අභික්කන්තම් කියන්නේ. දෙවෙනි එකේ තේරුම ඕනෑම නරක මිනිහෙකුට පුනරුත්ථාපනය වෙන්න පුළුවන්. හරි? ඊළඟට නික්කොජිතන්නා උක්කුජ්ජය මුණින් අර ඔබට කුඩු කුඩු කරන්නාසේ මම මුලාවුවට පාර පාර පෙන්වන්නාසේ අඳුරේ තිරින්නා වූ ඇස්වැති පුරුෂයෙකුට රූප දැකීම සඳහා පහනක් ගල්වන්නාසේ ඔබ වහන්සේ අපි නොඑක ආකාරයෙන් ධර්ම දේශනා කළා ඒ අපි අද ඉඳන් ඔබ වහන්සේ කරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝයා සරණ යනවා අද ඉඳන් අපි ඔබ වහන්සේගේ උපාසක උපාසිකා පිරිසක් බවට පිළිගන්න කියලා මේකට කියන්න ගියා මේක පුදුමයක් නෙමෙයිද? පැය දෙකක් තුනක් ඇතුළත ශ්‍රද්ධාව ඇති කරලා දීලා, සීලය ඇති කරලා දීලා, උසස් සමාජයක් උසස් ජනතාවක් බවට පත් කරලා පිටත් කරන්න හරියන්නේ නේද? පුදුමයක් නේද? මෙන්න මේක තමයි අනුශාසනීය ප්‍රතිහාරය කියලා කියන්නේ. අනුශාසනීය ප්‍රතිහාරය කියන්නේ ඕකයි. ඔය ටික කරලා දෙන්නේ නැතුව බුදු පියාණන් වහන්සේ ආකාශයට පැන නැංගනන් එහෙම එකක්. මේගොල්ලත් ආකාශයට පැන නැගී. ඒ තරම් පුළුවන් ශක්තියක් ඇතිවයි ආවේ එතෙන්ද. උඩින් යන්න පුළුවන් ඍෂිවරුත් ආවා. බුදු පියාණන් වහන්සේ ආකාශයට පැනනකලා කරණම් ගන්න පටන් ගත්තා නම් මුන් দমনය කරන්න මුන් ටිකක් නගින ආකාශයට. නැගලා කරණම් ගාය. දෙගොල්ලම කරණම් ගකා හින්දි. නැද්ද? ඒව කරලා බෑ පින්නතුනි. හොඳයි ඔයගොල්ලෝ කල්පනා කරන්න මම මෙතෙන් ඇවිල්ලා ආකාශයේ පළක් බැඳගෙන හිටියානම් එහෙම මේ දර්ශනය මේ කට්ටියට ලැබෙනවා. ලැබෙන්නේ නැහැ නේද? උඩ බලාගෙන මා දිහා බලාගෙන ඉඳලා බෙල්ල අතර ගා මටත් බැන බැන යයි යන්න. සත පහක්වත් වැඩක් උනේ නැහැ. කිසි තීරණයක් උනේ නැහැ. බෙල්ල එකක්ම හැදුනා විතරයි උනේ කියලා යයි යන්න නේද? ගිහිල්ලා ගෙදර ගිහිල්ලා සිද්ධාලේප ගන්න. කාටද ලාභ? කාටවත් නෙමෙයි සිද්ධාලේප මුදලාට ලාභ. <laughs> මෙන්න දස්සන සම්පන්නන් සීලං කියන්නේ මේකයි. දර්ශනයක් තුළින් තමයි ශික්ෂණයක් ඇති වෙන්න ඕනේ. දැන් මොකද්ද තීරණය? සියලු පව් කුසල් කළ යුතුයි. සියලු පව් හල යුතුයි. මේ තීරණය ගත්තේ අකමැත්තෙන්ද කැමැත්තෙන්ද? අනවබෝධයෙන්ද අවබෝධයෙන්ද? කවුරුවක් කිව්ව නිසා තමා විසින්මද? සෝමනස්ස සාගතයි ඥාන සංප්‍රයුක්තයි අසංකාරිකයි. සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික කියන්නේ කුසල් සිත් වලින් පළවෙනි කුසල් සිත. මේ කුසල සිතෙන් යම් තීරණයක් ගත්තා නම් ආයේ ඒ තීරණය කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. හොල්ලන්න බෑ කාටවත්. හැබැයි තමා විසින් සමහර අවස්ථාවල කඩා ගන්නවා. ඇයි? තවම කෙලස් තියෙන නිසා. කලාතුරකින් බලක් කරන්න පුළුවන්. ඒ කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. අකමැත්තෙන් කරන්නේ. අකමැත්තෙන් කරන්නේ. වහාම හන්දි කරගන්නවා. කිසිම කෙනෙකුට හොයන්න තියන්නේ නැහැ. මෙන්න මේක ආර්ය සීලය කියන්නේ. අකණ්ඩයි කියන්නේ ඒකයි. අකණ්ඩයි කියන්නේ කැඩෙන්නේ නැහැ කියන එකයි. අච්චිද්දයි, අසබලයි, අකම්මාසයි. කැඩෙන්නේ නැහැ කියන්නේ මොකද? කැඩෙන තැනක් හොයන්න බෑ. දැන් මේ බලබේදියා බලන්න ඕක දිගටමපත් වෙනවද නිමිනිමිපත් වෙනවද? යථාර්ථයේ නිමිනිමිපත් වෙනව නේද? නමුත් අපිට පේනවද නිමින බව? පේන්නේ නැහැ. මොකද තත්පරයකට 50සරයක් නිමිනවපත් වෙනවා. තත්පරයකට 50සරයක් මේක නිමිනවා. නිමිනකොටමපත් වෙනවා. ඒක නිසා අපිට නිමෙන බවක් පේන්නේ නැහැ. දිගටම පත් වෙලා තියෙන බව තමයි පේන්නේ. මේ අරියකන්ත සීලයත් ඒ වගේ. අරියකන්ත සීලය කියන්නේ ආර්යයන් වහන්සේලා බෙදලෙන්නේ යමකින්ද ආන් ඒක අරියකන්ත සීලය කියන්නේ. බෙදලෙන්නේ මොකෙන්ද? හැම මොහොතකම හැම තත්පරයකම සිල්වතේ. කලාතුරකින් කඩාගත්තත් වහාම කන්දු කරගන්නවා. කැඩෙන තැනක් හොයන්න බෑ. ආන් ඒක අරියකන්ත සීලය කියලා කියන්නේ. තීරණය. බොහොම බලවත් තීරණය කියන්නේ. අපි ජීවත් වෙනවා කියන්නේ මොකද? තීරණයන් ක්‍රියාත්මක කරන එක ජීවත් වෙනවා කියන්නේ තීරණයකින් තොරව මොනවද කරන්න පුළුවන් මේ කට්ටියට? පුළුවන් නම් නැගිටින්න කවුරු හරි? නැගිටින්න තීරණය කරන්නේ නැතුව පුළුවන් නම් නැගිටින්න. ආහා ඉක්මනට. <laughs> දකුණු අත උස්සන්න තීරණය කරලා පුළුවන් නම් වම් අත උස්සන්න. උඩ බලන්න තීරණය කරලා පුළුවන් නම් බින් බලන්න. බෑ නේද? එහෙනම් අපි ජීවත් වෙනවා කියන්නේ මොනවා කරන එකටද? තීරණයන් ක්‍රියාත්මක කරන එකට. ඔයගොල්ලෝ කැමති අනුන් දුන්න තීරණ ක්‍රියාත්මක කරන්නද තමන් ගත්ත තීරණයක් ක්‍රියාත්මක කරන්නද මේ තීරණය ගත්තේ තමන් නේද කැමැත්තෙන්ම නේද අවබෝධයෙන් නේද දැන් එහෙමනම් මේ කඩන්න දෙනවද කාටවත් කැමැත්තෙන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් නේද ආ මේකයි තීරණය තීරණය හරිම බලවත් පින්නතුනි. නිකන් මේ බණ ටික අහලා අනේ හොඳයි අනේ සාදු බන්නන් ෂෝක් අපි යනවා ගෙදර කියලා නම් ගිහිල්ලා වැඩක් නැහැ. මොකක් හරි තීරණයක් ගන්න. කොයි තීරණයක් ගත්තාම මට කමක් නැහැ. <laughs> තේරුණා නේද? මම කලේ මොකද්ද? අසද්ධර්මයේ පෙන්නවා. සද්ධර්මයේ පෙන්නවා එච්චරයි මම කලේ. ඔය කට්ටිය ඕන තීරණයක් ගන්න. සන්දස්සේද කියන්නේ ඒකයි. සමාදපේස කියන්නේ ඒ කට්ටිය විසින් තීරණයක් ගන්නවා. සමුත්වේගය කියන්නේ මේ තීරණේ අරගෙන ඉදිරියට යන්න පටන් ගත්තාම එන්න එන්න හොඳ ජීවිතයක් උදා වෙනවා. ආයේ කවදාවත් මේ ගමන නවත්තන්න කාටවත් බෑ. මේ තීරණේ අරගෙන දිගටම යනකොට පාප කර්මයන්ගෙන් අයින් වෙලා කුසල් ධර්ම වැඩෙනවා. එහෙම වෙන්න එපා නේද? ලෝභ දෝෂ මොහ අයින් වෙන්න ඕන නේද? කරුණා මෛත්‍රිය ශ්‍රද්ධාව ප්‍රඥාව දියුණු වෙන්න ඕන නේද? එතකොට මොකද වෙන්නේ? සිත පිරිසිදු වෙනවා. සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පාංසේසි මෙන්න බුද්ධ ශාසනය ආරබත ආරම්භව කොතනින්ද සද්ධාවෙන් නික්කමත නික්මෙව් සද්ධාව ඇති වෙනකොට නික්මෙන්න වෙනවා මේක ඉන්ද්‍රනම් හම්බෙන්නේ යොන්ජට බුද්ධ ශාසනය බුද්ධ ශාසනයේ යෙදියව මොකද්ද බුද්ධ ශාසනය කියන්නේ? සබ්බ පාපස්සා කරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදකණං ඒතම් බුද්ධ ශාසනං ආරම්භ ආරබත නික්කමත ඉංජිත බුද්ධ ශාසනයේ දුනාත මච්චුනෝසේන නලාකාරං කුංජරෝ අස්ති රාදේ පටලී වලින් හදපු ගයක් සුනුසුම කරන්නාසේ මාර සේනාව විනාශ කරලා තමා. එදිකර හිතනට ඉදිරියට ඇදලා යනවනේ මේ කියනකොට. සෙන්පතියෙක් තමාගේ සේනාවට කරන ආඥාවක්. එහෙම නේද? සෙන්පතියා තමයි බුදුහාමුදුරුවෝ. සේනාවේ සෙනමිය තමයි අපි. තේරුණේ? අරණබෝනි කුමයාවෝ බුදු සසුනේහිම එදියාවෝ මරසෙන් ජය ගනිවෝ අදම් අතහැර සදම් වඩවෝ සතියෙන් වසයිනම් සදහම් මගෙහි අයිනම් නැන ගුණ වඩයි නම් ලැබෙයි උත්තම ඔය තියෙන ලස්සනද ඔන්න බුද්ධ ධාතනේ අතට අරන් පෙන්නුවේ දැන් අරගෙන යන්න <laughs> තීරණයක් ගන්න පින්නතුනේ තීරණයක් ගන්න මේ ගැන හිතන්න මේ කිව්වේ ඇත්ත නේද කියලා හිතන්න ඈ මේ තීරණයක් අරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න සීල භාවනාව කියන්නේ ඕකයි සද්ධා භාවනාවෙන් සීල භාවනාවට යනවා. ඒතර මේ සීලය තුල තණ්හා නැහැ. තණ්හා මාන දිට්ඨි අනුපාතා. කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතා. අපායට බයෙන්වත් දිව්‍ය ලෝකයට ආසාවෙන්වත් නෙමෙයි නේද මේ තීරණය ගත්තේ. නෑ නෑ තණ්හාවක් නෑ. තණ්හාව යටපත් වෙලා තියෙන්නේ. මාන්නකාරකම නෑ. අනුන් පහත් කරන්න හිතාගෙන ගත්ත තීරණයක් නෙමෙයි. මේක මිත්‍යා දිට්ඨියෙන් ගත්ත තීරණයක් නෙමෙයි. සම්මා දිට්ඨියෙන් ගත්ත තීරණයක් නේද? තණ්හා මාන දිට්ඨි අනුපාතා කියන්නේ ඒකයි. කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතා. කරුණාවෙන් නා උපාය ගන්නා නුවණින් යුක්තයි. කරුණාව කියන්නේ මොකද්ද? දුකටපත් සත්වයන් එම දුකින් අත මිදවා ගැනීම කැමැත්ත. ඒතර සියලු පව් හල යුතුයි කියලා තීරණය ගත්තේ තමන් මේ දුකෙන් අත මිදෙන්න නේද? ලෝකේ දුකයි කියලා දැනගත්තා. ඒකෙන් අත මිදෙන්නයි මේ තීරණය ගත්තේ. අන්න කරුණාව. මෛත්‍රිය කියන්නේ සැප ලැබීමේ කැමැත්ත තමා සහ අනික් අය. ඒතර මේ තීරණය ගත්තේ නිවන් දැකීමේ අපේක්ෂාවෙන් නේද? සැප ලැබීම නේද? කරුණා මෛත්‍රිය තියනවා නේද? තණ්හා මාන දිට්ඨි වලින් යටපත් වෙලා නේද? මෙන්න පාරමිතා සීලය. මෙන්න පාරමිතා ධර්ම. ඔන්න උත්තර සීලය. ඔන්න ලෝකෝත්තර සීලය. ඔන්න අදි සීලය. ලෝකීය සීලං සීලමේව ලෝකුත්තරං අදි සීලං. එහෙනම් අදි සීලය දිනේ කාටද? ශ්‍රද්ධාවන්තයින්ට පමණයි නේද? ආර්ය පුද්ගලයන්ට පමණයි නේද අදි සීලය තියෙන්නේ? ශ්‍රද්ධාවන්ත උපාසකම්මක් ඉන්නවා උපාසකම්ම කෙනෙක් ඉන්නවා කියන්නකො ඒ උපාසකම්මට අතිශීලයේ තියෙනව නේද? මට ශ්‍රද්ධාවක් නැත්නම් මටත් අතිශීලයක් තියෙනවද? ඒකනේ කියන්නේ. මට නම් තියෙනවා. අතිශීල, අතිචිත්ත, අතිපඤ්ඤා. ලෝකීය සීනං සීලමේම ලෝකෝත්තරං අතිශීනං. ලෝකේ චිත්තං චිත්තමේම ලෝකෝත්තරං අතිචිත්තං. ලෝකීය පඤ්ඤා පඤ්ඤාමේම ලෝකෝත්තරං අතිපඤ්ඤා. මම හදලා කියනවා මේ විසුද්ධි මාර්ගය අරන් බලන්න. සීල නිर्देशය අරන් බලන්න. ලෞකික සීලයට සීලය කියනවා ලෝකෝත්තර සීලයට අධි සීලය කියනවා. ඒතර ලෝකෝත්තර සීලය කියන්නේ පාරමිතා සීලය. පාරමිතා සීලය තියෙන්නේ ආර්ය පුද්ගලයන්ට. ප්‍රත්‍යඥයන්ට අධි සීලයක් නැහැ. තේරුණා? හොඳට හිතලා බලන්න. එහෙමනම් මේ සීල භාවනාව කියන්නේ දැන් ඉතින් මේක හොඳට අවබෝධ කරගෙන යමක් කරන්නටත් කලින් 17ක් තබා දෙපැත්තවත් බැලිය යුතුලු කොහොමද කියලා. යමක් කරන්න ඉස්සෙල්ලා බලන්න දෙපැත්තවත් බලන්න 17ක් බලන්න බැරි නම් මොකද දෙපැත්ත තමාගේ පැත්ත බලන්න අනුන්ගේ පැත්ත බලන්න තමන්ට හිතවත් නම් අනුන්ට හිතවත් නම් මේ දේවල් කරන්න තමන්ට අහිතවත් නම් අනුන්ට අහිතවත් නම් ඒ වගේ දේවල් කරන්න එපා කතා කරන්න එපා හිතන්නවත් එපා පව කියලා කියන්නේ තමන්ට අහිතවත් දේවල් පව කියලා කියන්නේ කුසල කියලා කියන්නේ තමන්ට හිතවත් දේවල් සබ්බ පාපස්ස අපරණම් කියන්නේ තමන්ටත් අනුන්ටත් අහිතවත් කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා තීරණයක් ගන්නවා සබ්බ පාපස්ස අකරණම් කියන්නේ ඒකයි. කුසලස්ස උපසම්පදා කියන්නේ Tamanටත් අනුන්ටත් හිතවත් දේවල් විතරක් මම කරනවා. ඒක තමයි කුසල් කියන්නේ. තේරුණා නේද? තමන්ටත් අනුන්ටත් අහිතවත් දේවල් පව්. කුසල් කියන්නේ තමන්ටත් අනුන්ටත් හිතවත් දේවල් කුසල්. ඉතින් මේක හොඳට තේරුම් අරගෙන ජීවත් වෙන්න. කවදාවත් ඔය කට්ටියට වරදින්නේ නැහැ. අපායන්නේ කවදාවත්. අපායෙන් නිදහස්. නිවන් දකින්න වරම ලබා ගන්න පුළුවන්. ඒ සඳහා මේ දේශනාව ශක්තිමත් වේවා කියන ආශිංසනයෙන් යුක්තව මාගේ දේශනාව સમાપ્ત කරනවා ඔබ සැමටම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංඝරක වරණයි හිමාය ධම්මානු ධම්ම පටිපත්තිය බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි ජරා මරණං ආපරි මුංචිස්සාමි